මේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරේ සමස්ත අස්වැන්න ගන්න නෙවෙයි. මේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරේ මිල පාලන වැඩසටහනක් සඳහා. මම එක දෙයක් පිළිගන්නවා. වී මිල පාලනය කිරීමේ පැහැදිලි යාන්ත්‍රණයක් නැහැ. ඒක මම පිළිගන්න. ඒක අද දවසේ පමණක් නෙවෙයි දිගටම සිදු වුණු දෙයක්. අස්වැන්නෙන් ඇත්තම කතාව ගරු ඇමතිතුමනි උපරිම ගන්නේ මෙදා පාර 109යි. මේ වී මිල දී ගැනීමේ මේ තියෙන ක්‍රියාවලිය අස්වැන්නේ 100% ගන්නත් බෑ. මේ ගන්න ප්‍රමාණය තුලින් අපිට ඇත්ත වශයෙන්ම පැහැදිලි මිල පාලනයක් කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන අපි හොයන්න ගන්නට. මේක සහතික මිලක් තුල ඒ වී මිල පාලනය කිරීමේ යාන්ත්‍රණයක් අපිට අවශ්‍යයි.